ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මේතිගල නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උඩවිදයකම ධම්මජීව ස්වාමීන් වහන්සේ වෙනකොට අපි 12ක් ධර්ම දේශනා වාර 12ක් අද කියලා තියෙනවා. මේ ආන ඉරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන මේ සාත සංඥා සම්පatti ඒ අතවිච්ච ධර්ම දේශනා මාර්ගයෙන් අපි සංඥා නාමයක් මේ වෙනකොට කියමන් කරලා කියනවා. අවසානට ගත්ත බලෝකේ සම්බලෝකේ අනබිරත සංඥා ශබ්ද සංකාරයේසු අනිච්ඡා සංඥා කියන දෙක විස්තර විභාග ඉදිරිපත් කරගන්න තියෙද්දි අපි මේ ආනාපාන සතිය කියන නවවෙනි කාරණේ ඉදිරිපත් කරගත්තේ ඒ ආනාපාන සති විස්තරය කරගෙන යනකොට අර සබ්බ ලෝකයේ අනාබිරත සංඥාවත් සබ්බ සංඛාරේසු අනිච්චා සංඥාවත් වරින් වර සහජ ඉදිරිපත් කරගන්න ඕනේ කියන අදහසට ඉඳ කියනවා මොකද මේ ආනාපාන ගතිය ආනාපාන ගති භාවනාව මේ තේරවාද භාවනා ක්‍රමවල දුක්ඛිත වශයෙන් කවුරු සලකනවා ඒකෙන් ආනිසංස නොලැබුණත් ඒක නැත්නම් ආනාපාන ගතිය වඩනවා කියන එක උනත් සුසු ගෞරවයක් ධර්ම ගෞරවයක් දීපත් කරනවා නමුත් ඒ ධර්ම ගෞරවයේ දීපත් කරන බොහෝ දෙනාට අදාළ ප්‍රතිඵල නැත්නම් තමන් අභිමතාර්ථ ප්‍රතිඵල නොලැබෙන්නේ ඔය කලින් කියාපු අර අකලෝකේ අනාපිරත සංඥා. සත්‍ය සංකාරයේසු අනිච්චා සංඥා වගේ කලින් හිත නැත්නම් සංඥාව හදාගෙන නැතුව කරන්නන් වාලේ කරන නිසා. යෝගාවචර පිළිසක් වෙච්චහම පූර්ණ කාණ්‍යව භාවනා කරන පිළිසක් වෙච්චහම ඊට වැඩි වගකීමක් තියෙනවා. ඊට වැඩි ලොකු යදවුමක් තමයි යොදලා තියෙනවා. ඒක නිසා ආනාපානිය පිළිබඳව සාමාන්‍ය වචනින් කියනවා නම් ආවට ගියාට කරන කතිය මතක කරලා අර සංඥාවල් වලින් අල්ලතුව හිත හදාගෙන කරන නිසා ඒ පූර්ණ කාර්යය කර නැත්නම් අල්ප වැඩි ප්‍රතිඵල ලබාගත යුතුයි ලැබෙන කතියුත් ඒක. ඉතින් මේ ධර්ම දේශනාවෙන් අපි අන්න ඒ ටික තමයි අද ඉස්මතු කරගන්න හදන්නේ. කොයි ආකාරයක හිත හදා ගැනීම. සංඥාව උදානම් කර ගැනීමක් අවශ්‍යද? මේ ගිරිවානන්ද සූත්‍රයේ සඳහන් වෙන ආනාපාන ඉදිරි ගමන ප්‍රගතිය ප්‍රගමනය ලබා ගන්න. මේ අත ධර්ම දේශනාව තමයි. ඉදිරිපත් කරගත්ත පාඩය සම්පූර්ණ ආනාපාන කියලා ඉදිරිපත් කරපු වර්ගඥාන ඉදිරිපත් කරපු පොතේ ටිකක් ආරම්භය පමණයි. සම්පූර්ණම ගන්නවා නම් ඒකේ චතුස්ක හතරක් හතරේ කණ්ඩාය හතරක් සඳහන් වෙනවා. මේක ආනාපාන සති සූත්‍රයෙන් දැක ගන්න පුළුවන්. අතිපට්ඨාන සූත්‍රයේ තියෙන චතුස්ක එකක්. අනිත් ඒවා මේ ආනාපාන සති සූත්‍රය සහ මේ ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සති යටතේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒ සෑම චතුස්ක හතර වෙනකොට 16ක් තිබෙනවා. ආස්වාද ප්‍රසවාස හතෙන් දෙකක් කඩා ගත්තාම තිත් දෙකක් මේන මේ තිත් එක එකකට එකක් සුදු දෙන එකකට එකක් යා දෙන කාලයකටයි පිළිගලා තියෙන්නේ ඒක නිසා එක ආනාපාන කොටහකින් තව කොටහකට මාරු වෙනකොට යෝගාවචරය තුළ මේ සත්ව ලෝකයේ අනිරත සංඥා රත් සංඛාරේසු අනිච්චා සංඥා කියනවා ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙනවා අර සංඥාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉච්ඡිතසාර වීමක් සිදු වෙනවා. එතකොට තමයි ආනාපානය තුලින් යෝගාවචරගේ ප්‍රගමණය දිනුවොත් කොටක් වැටෙනවා. තමන්ට තමන්ගේ අවතුම් පැවතුම් වලිනුත් ඒ ගතියට අත්දැකීම් ඒ වගේම අනුහකලේ පැති යෝගාවචර ක්‍රමක්‍රමයෙන් වැටෙනවා නම් මේක තියෙනවා ඉදිරි ගමන. ඒ නිසා උගදේ ආනාපාන සතිය අහලා තියෙනවා, ඔයාලට භාවිතා කරලා තියෙනවා. නමුත් මේ බලාපොරොත්තු වෙච්ච තරම් ඒ අදාළ ප්‍රතිඵල නොලැබුණා හෝ ලබලා තියෙන එක සමහර වෙලාවට නැවත ඉදිරිපත් කිරීමේදී මතුවෙන දුෂ්කරතාවලට මේ කලින් සංග්‍රහ කරපු නමයක් වූ සංඥාව බොහෝ වැදගත්. ඒ නිසායි මේ සූත්‍රයේදී විශේෂයෙන්ම කල්ැතුව මේ සංඥා නමයක් දේශනා කරලා අවසාන පුරුකවරයෙන් දැන් අපි ඉදිරිපත් කරගත්ත ආනාපානයේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය සූත්‍රයේ සඳහන් සූත්‍රයේ ඉදිරිපත් කරලා තියෙන දෙන්නට ගත්තොත් ඉතානන්ද බික්කු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා මහණෙනි මේ ආනන්දය මේ සාසනයේ මේ සම්්‍යක්ෂික සාසනයේ භික්ෂුව සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ උත්තර අර්ථයෙන් භික්ෂුව අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. කියන්නේ වෙන් අනිත් කටයුතු බහා තබලා. ඒ සඳහාම වෙන් වෙලා ඒකට සුදුසු දැනකටපත් වෙනවා. අරඤ්‍යගත හෝ ශුඤ්ඤාගාරයක හෝ රුක්ඛමූලයක. අතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිචීදති පල්ලංක. ඥානාපාන සති භාවනාවයි පරියන්කය දෙකේ සම්බන්ධයක් තියෙනවා. අනිකුත් භාවනා ඉදිරිපත් කරන අවස්ථාවල් වලදී සර්වඥාන්සේ ඒ සඳහා හරියන්කේම අවශ්‍යයි කියන එක සඳහන් කරන්නේ නැහැ. නැත්නම් ආනාපානයේදී හරියන්කේ අවශ්‍ය බව සඳහන් කරනවා. ඉතිවිසි පල්ලංකම් සුජුං කායං කය ඍජුව තියාගන්න. සුදු කය ඍජුව තියාගන්න. අනිදාය පරිමුඛං සතින් උපත්තපෙත්වා. සතිය ඉදිරියේ තියාගන්න. ආනාපාන සතිය ඉදිරියේ තියාගන්න. සතියේ පිළිබඳව එළඹ සිටිනවා. ස්ථානීය කරනවා. සති විපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස මේන මේ විදිහේ පරිසරයක් මේ විදිහේ ඉරියව්වකට ගිහිල්ලා ඒ කියන්නේ ඒකට සඳහා දැනගෙන දැක දැක ඒකටම පෙළඹිලා සතිය යුක්තව ආස්වාද කරනවා සතිය යුක්තව යුක්තව ප්‍රසවාස කරනවා මේ ආරම්භක ආස්වාද ප්‍රසවාස සාමාන්‍යයෙන් බොහොම ගුරුතුමට බොහොම එකිනෙකට වෙනස්ව මේ ආස්වාද අවස්ථාවයි ප්‍රස්වාදේ නෙවෙයි. මේ ප්‍රස්වාද අවස්ථාවයි ආස්වාදේ නෙවෙයි කියලා හොඳට වැටහෙනවා. ආනී වේලාවේදී මේ යෝගාවචරය ඒ තමන්ගේ ආස්වාදේ සහ ප්‍රස්වාදේ කියන මේ එකම ක්‍රියාවලිය හුස්ම ගැනීම කියන ක්‍රියාවලියේ ප්‍රධාන පළු දෙක වෙන වෙනම හඳුනා ගන්න වෙන වෙනම සතිය පිළිගොන මේ හුස්ම ගන්න වෙලාව මේ හුස්ම පිට ගන්න වෙලාව ආනී දෙක වෙන්කර හඳුනා ගැනීම සඳහා මේ මුල්ම හුස්ම රැලි කීපේ පාවිච්චි කිරීම බොහෝම ප්‍රායෝගිකයි බොහෝම ආලෝචනයි ඒ මොකද ඉස්සරහට තියෙන්නේ එන්නේ එන්නේ එන්නේ භාවනා හරියනවනම් සංසිදී ඒ සංසිඳන අවස්ථාවට ආපුවාම ඒ දෙකේ වෙනස්කම් ඉන්නේ නැහැ මේ වෙලාවේදී සතියුක්තව ආස්වාද කරන ප්‍රසාර මේ විදිහට තමන් දුක්ඛ මූලගත වීම, ආරණ්‍යගත වීම, ශූන්‍යාකාරගත වීම, ඒ වගේම පරියංකයට ගිය කය පරියංක ඉරියව්වට කය තැම්පත් කිරීම ඊට පස්සේ ඒකේ රතිය යුක්තව ආස්වාද ප්‍රසආත දෙකට හිත යෙදීම කියලා කියනකොට යෝගාවචරයේ ආයික වශයෙන් සහ වාචික වශයෙන් හොඳ ඉදිරියකට සමාධියකට ලැගැස්මක් තියෙනවා. ඊට පස්සේ තමයි මේ ආයතන දෙකේ මේ සංහිඳියාවට පස්සේ මේ හිතමද භාවනා කරනවා කියන වැඩේටයි මේ පහින්ද හදාගන්න. ඉන්නේ එතනදී මේ ආනාපාන සඳහා මෙච්චර විතර විතර අවශ්‍යතාව රාශියක් වෙන්නන්නේ ආනාපානයත් එක්ක තියෙන ධ්‍යාන තියෙන කමන බොහෝමත්ම ගැන. අනිකුත් භාවනාවට වඩා ඉක්මවලා යන ගතියක් ආනාපානෙකින් නැත්නම් හරියට මාර්ග ඥානය දක්වාම ගෙන යන්න පුළුවන්. වෙන එකක් තබා හරියට ඵලය ලබාගත් හරියක් උත්තරයන් වහන්සේලා ඒ විතරක් නෙවෙයි සම්‍යක් සම්බුද්ධ පදප්‍රාප්ත වූ අරහතන් වහන්සේලා මේ ආනාපානයි. ඒ ධර්මතම මේ ආධුනිකයාගේ පටන් අවසාන කෙලවට සැපක් වෙනා දක්වම ආනාපානේ වඩන්නේ ආනාපාන කියන විශේෂ ගුණ රාශියක්. එනිසා යෝගාවචරයේ අර අල්ලතුව කියාපු ඉනිමානන්ද සූත්‍රයේ සඳහන් වුණා වූ ඒ සංඥා වලින් හිත පෝෂණය කරගන්නා වගේම තමයි මේ හිත යොදන්න හදන භාවනාව කොහොම දුරුදි කියන්නේ කොහොම ගැඹුරට තුරු දෙන එකක් බව තේරුම් ගන්න සිටීම ඒ යෝගාවචරයාගේ කුසල ඡන්දේ වඩන සුළු. සද්ධාව පිළිගන්නන සුළු. ඒක ආනාපාන සතිය විශේෂ ආනිකංශ ඉල්පත් කර ගැනීම ඒ ආනාපාන සතිය වඩ නැත්නම් මේ වෙලාවේ ලොකු චිත්තයක් පහිරියක් ඇති කරලා දෙනවා ඒ නිසා අයම්පිකෝ කික්කවේ ආනාපාන ගත සමාධි භාවිතෝ බෞලීකතෝ සන්තෝචේව පනීතෝච සුඛෝච අපේතනකෝච සුඛෝච විහාරෝච කියලා මේ සර්වඥාන්සේ විදිහට ආනිසංසෝගයක් වෙනවා දිනවා මේ ආනාපාන සතිය අයම්පිකෝ වික්කවේ ආනාපාන සති සමාධි මේ කියන විදිහට සතෝ අස සති සතෝ පස්ස සති කියලා මානසික වැඩ පිළිවෙලට භාවනා වැඩ පිළිවෙලට පෙළඹෙච්ච යෝගාවචරය යම් ආකාරයකට සංහිඳියාවක් ඉදීම තැම්පත් වීමකට එනවනම් සමාජයකට සමාප මේ සමාජයකට පත් වෙනවා නම් ආනාපාන සතියේ තුලින් ඇතිවෙනා වූ ඒ සමාධිය සාන්තයි ප්‍රණීතයි ඒ කියන්නේ බොහෝ මధుරයි අපේතන කෝච මේ කොරින් හරි කෑලි හොයාගෙන යන්න ඕන කමකුත් නැහැ. අලුතෙන් කරන්න දෙයක්වත් නැහැ. ස්වභාවයෙන්ම Taman ළඟ තියෙන ආනාපානෙමයි. අලුතෙන් මොනවාක්වත් අසින මණ්ඩල හදන්න ඕ. එනතෝ වෙන ඇට රැකිල්ලක් හොයාගෙන යන්න ඕ. මොනවාක්වත් හොයන්න ඕ. මේව තමයි ලං වෙන්නේ. අතීතන කොට සුඛෝච විහාරෝත. එන්නේ ඒක සුඛම වෙනවා සුඛදායි සුඛදායි දාපාටපත්. භාවනා නොකරනව නම් අවිස්සෙන්න තියෙන ආනාපානිය ගැස්සෙන දිගැස්සෙන දින ආනාපානීය භාවනා කරන්න කරන්න සුව ඉලවන උපන් උපන්නේද පාපකේ අක්ෂරේ ධම්මේ ථානසෝ අන්තර දාපේති රූප සමී මේක ඒ විදිහට හරියනවා නම් උපනූපන් පාපක අකුසල ධර්ම එතන මේ සඳහන් කරන්නේ සීලක පිළිපියානම් කායික වාචිකටත් වඩා ඉතින් උපදින්න පුළුවන් ඊවර්ණ විතක්ක ප්‍රධාන වශයෙන්ම විතක්ක මෙතන සඳහන් වෙනවා ආනාපාන වර්ණ කියලා හරි රූප ගමනිය ගමනයක් සිද්ධ වෙන අන්තර ධාපේ සම්පූර්ණ ඉරු වෙලා යනවා මානසෝ අන්තර ධාපේ එන්නකොටම එතන එතනම සමනය කරගන්න පුළුවන් අපාරක් ආනේ විදි ආනාපානකටයි අපි මේ සතෝ අත සති සතෝ පස්ස සති කියලා බලන්නේ ආධුනික යෝගාවචරයට නැත්නම් පරියන්කට ගිය ගමන් කාම සමාධිය පෙළ ගැහෙන නැති යෝගාවචරයට මූලිකවම මින්න ආස්වාදය වෙන ප්‍රස්වාදේ කියලා මේ ආනාපාන සති නැත්නම් ආස්වාද ප්‍රසආද පිළිබඳව පිළිතුරු කප්පියට ආදනන් වෙනා වූ හුස්ම රැල්ලේ මේ ආස්වාද වාරේ මේ ප්‍රස්වාද වාරේ කියලා වායු කොටහකට කරන වායු දහසෙයිල හැපෙන අවිරෝධේ හැපෙන තැන ඇතුළේමකට හැපීම සහ පිටවීමේ හැපීම හොඳට වෙන්කර දැනගන්න. සතෝ අසුසති සතෝ මේ දක්වාම ඒ කියන්නේ දානන්ද බිකු අරඤ්‍යගතෝ වාරුත්තමෝගතෝ වා කියලා. එතන මේ සතෝ අසුරති සතෝ පසුරති කියන කම්ම ආනාපානේ චතුස්ක කොටස් වලට ඇත්තේ නැහැ. මෙතෙන් යන කම්ම තියෙන්නේ ආනාපාන සඳහා ලකලයක් වීම. සතෝ අසුසති සතෝ පසුසති කියන ගන්න ගිහිල්ලා. යම් කිසි කෙනෙකුට ආස්වාදෝස්මරල්ල ප්‍රස්වාදෝස්මරල්ලෙන් වෙන් කරලා හඳුනන පුළුවන් නම් එයාට ආනාපානෙ කැපයි. යම් කිසි කෙනෙකුට මේ ආස්වාදයේ මේ ප්‍රස්වාදයේ කියලා වෙනකොට හඳුනා ගන්න බැරි තරම් හිත සංකර කම්පනන හිත ගොරෝසුනන් සතිය වතන ඒ පුද්ගලයාට මේ භාවනාව ගැන බලාපොරොත්තු වෙන්න බැහැ. එක හුස්ම රැල්ලකට ආස්වාද වාරේ සහ ප්‍රස්වාද වාරේ කියලා දෙපාරක් අපිට වායෝ ප්‍රකාශ ධාතු ප්‍රකට. මේ ප්‍රකට වෙන දෙක ඇතුළත වෙනකොට ප්‍රකට වීම සහ පිටවීම වශයෙන් ප්‍රකට වීම වෙන්කොට හඳුනා ගැනීම කියන එක ඒ තරම්ම දුෂ්කර කෘතියක් නෙවෙයි. ඒ තරම්ම ප්‍රකට වූ ප්‍රකීත වූ දේ වෙන්කොට හඳුනා ගන්න බැරි නම් මේ සතිය යුක්තව අස්වාද කරන අය මේ සතියට ප්‍රස්වාද කරන එක වෙන්කොට හඳුනා ගන්න බැරි නම් මේ බුද්ධයාට ප්‍රමාණය ආනාපානයේ උදේ ආනේ ආසද ප්‍රසාද දෙකේ ඒක හඳුනා ගන්න බැරුව දුෂ්කරතාවයේ මතුවෙනකොට ඊයත්තන්ට පීඩනයක් වශයෙන් තමයි මහපීඩාදී ස්වාමීන් වහන්සේ විසින් මේ ආස්වාද ප්‍රසආතයේ මතින් පහළ වෙන්නා වූ උතරයේ බින්දීමක් කියන කියන නෑ කියන්න බැරි බෑ කියන්න බැරි ගොරෝසු මේ බින්දීමක් කියන ක්‍රමේ අරමුණක් වශයෙන් ඉදිරිපත් කරන්නේ. ඒකේ මේකේ තියෙන වෙනස මේකේ ආස්වාද වාරයේදී උස්මරල්ල වරක් නැගී ඉතලා දැස යන සුදු. ප්‍රසාද වාරයේදී නැවතවරක් ඒ ගැටීම හොඳට ප්‍රකට වෙලා නැතිලා යනවා. මොකද පිම්බීම හැකලෙවිදී පිම්බීම කියන තාත්ම අරගෙන එන්නේ එන්නේ එන්නේ සම්පූර්ණ ප්‍රකට වෙනවා. පිම්බීම පුරාම ප්‍රකට වෙලා පිම්බීම අවසානයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ කියන බැරි තරම් කායික මානසික වෙනසක් ඊට පස්සේ හැකිලිම පුරාම සිද්ධ වෙන අර දැනිච්ච දේ ක්‍රමයෙන් දාගෙන යන එක නිසා ඉන්දීමේ අවධානය සහ හැක්ීමේ ආරම්භය ඒ බොහොම ගොරෝසුයි. ඇතින්නේ නැති වාරයේම එක ලොකු ගොරෝසු රැල්ලයි කයති. ආසද ප්‍රසාදේ වගේ කුංජි රැලි දෙකක් ඇති. දශුන් නැත්තඳ අර පොඩි රැලි දෙක අහුවෙන්නේ නැහැ කියනවනම් එක තද ගොරෝසු රැල්ලක් ගොරෝසු කම්පන චංචල අදමින් කරපින් සයිද ඉන්නේ නැති භාවනාවක්. ඒ නිසා මේ දෙකේ මූල ධර්ම මේ වගේ කමෝට ලොකු වෙනසක් ඇත්තේ නැහැ. නමුත් මේ ඉරිමානන්දේ විතර යන්නේ මේ ආශාකරකත් දෙක අල්ලන්න. මේන මේ විදිහට ආනාපානෙට බැස්සානම් ආනාපානෙ තමන්ට කැප බව තේරුම් ගත්තා නම් ඒක මේ මුළු ජීවිතය සඳහාමත් ඔය කතාව ඇත්තයි ඕනම පරියන්කයකදී මුලදී පටන් ගන්නකොට මේ විදිහට ඇතුළේ පිට වෙනස අල්ලගන්න බැරි නම් විශේෂයෙන්ම ආධුනිකයෙකුට ඉස්සරහට යනකොට මේ භාවනාවේ අවකාශය වෙනකොට දුෂ්කරතා නැති පුළුවන්. ඒක නිසා මුලින්ම ආශාව ප්‍රසාදේ සතෝ ආපකති සතෝ පාපකති කියන මේ දෙක තේරුම් ගත්තට පස්සේ තමයි අද භාවනාව ආනාපානෙකට කරන්න පුළුවන් නැත්නම් මට ආනාපානෙ කැපයි කියන එක මම ඉස්සෙල්ලාම කරගන්න. ඒක නිසා ඒ පිළිබඳව මම කමසුත කරනකොට උනත් අනිවාර්යයෙන්ම මම ආස්වාද ප්‍රසාද භාවනා කරන්නේ. මම ආස්වාද කරනකොට මෙන්න මේ විදිහට වැටෙන්නේ. ප්‍රසාද කරනකොට මෙහෙමයි වැටෙන්නේ කියලා ඒ මූලික හඳුන්වා දීම නොකළොත් ඉතින් අදහස් වෙන්නේ මේ යෝගාවචරය තම ඒ ආස්වාද ප්‍රසාදයේ ආරම්භක අවස්ථාව. ඉතින් පැහැදිලිව ඉදිරිය පටන් ගන්න කෙනෙක්. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රසාද දෙක වේකට හඳුනා ගන්න පුළුවන් නම් ඒක පුරුදු කර ගන්න ඕන විනාඩි 10ක් 15ක් 20ක් වුණත් අතුල්‍ය පිටියෝ දෙක අතර වෙනස. මෙන්න මේ දෙක වෙනස අඳුරා ගන්නත් පමණ සීලෝදායකයට අතුල් වීමේදී සා පිට වීමේදී වැඩියෙන්ම මේ sannivedanaya හැපෙන තැන කොතනද වැටෙන්නේ කියන එක ලැබෙන ප්‍රතිඵල. උත්තෝගා උත්තෝ කුත්තෝගාතේ වෙන සතින් තපෙත්වා භාවෙන්තෝ භාවෙන්තස්සේව භවනා සම්පා සම්පද්දේ කියලා විසුද්ධි මාර්ගය මේක ස්ථිර කරලා කරලා වෙනවා හැපෙන හැපෙන තැන කියන්නේ ආශාස කරන වාරයක් වාරයක් පාස ප්‍රසාර කරන වාරයක් වාරයක් පාස සුද්ධෝ බුද්ධෝ කාදී හැපෙන හැපෙන ස්ථානයේම සතිය පිටවාගෙන භාවනා කරන්න භාවනා අර ආස්වාද ප්‍රසාර දෙකේ වෙනසවත් හඳුනා ගන්න බැරි කෙනාට මේ හැපෙන තැන කොතනද කියන එක ඉස්තිර කර ගැනීම බලාපොරොත්තු වෙනවා. වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා මුලින්ම දේශින දේ තමයි අතලියම පිටීමක් වෙන සංදුරා ගන්න එක පිට හඳුනාගෙන ඒකේ විනාඩි 10ක් 15ක් එක දිගටම හඳුනා ගනිමින් ඉස්සරහට යනකොට ඒ පුද්ගලයාට ආධුනිකයට විශේෂයෙන්ම ඒ වේලාකාර කොහෙද මේ දැනීම ප්‍රකටව වෙන්නේ දැනීම ඇත්තට ගොඩාක් තැන්වල වැඩේ. නමුත් මෙතන ගන්නේ වඩාත්ම ප්‍රකට තැන. ආහනේ ප්‍රකට තැන ළඟ කරපස්සේ එතනම සතිය පිහිටුවීමේ මධ්‍යස්ථාන. කර්ම ථානි කියලා කරන වැඩ පොළ එතන පිහිටුවා ගන්න. ආනෙත පිහිටවාන යන පටන් අරගත්තොත් ඊගාවට අනිවාර්යයෙන්ම අර දීගං වාස සංතෝ දීගං අස්ස සාමීත පජානාති කියන විදිහට යෝගාවචරයට තමන් ගන්නා වූ උස්මේ කාලය තුන වැඩි වේලාවක් උස්ම අර හැපෙන තැනම දැක ගැනීමේ අවස්ථාව තියෙනවා. ආධුනිකයා මුලින්ම පටන් අර ගන්නකොට මට්ටමක ඉඳලා අය යම් ප්‍රමාණයකට වැඩ කරමින් ඉන්න අයට හොඳට උත්සාහයක් ගන්න. එතකොට දීර්ඝ වශයෙන් ආස්වාද කිරීම සහ දීර්ඝ වශයෙන් ප්‍රසවාස කිරීම ඉදේ. ඒක සිදු වෙන වෙලාවේදී අර ඉස්සලා ගත්තේ අතුල් වෙනවා පිට වෙනවා කියලා විතරයි. දැන් යෝගාවචරයට අතුල් වෙනවා පිට වෙනවා කියන වෙනසට අමතරව අතුල් වෙනකොට පිට වෙනකොට හැපෙන්නේ මෙතනේ කියලා මේක සමාහලාට කරු සම්මිදා මාර්ගයේ ආනාපාන නිමිත්ත කියන වචනා වචනා වචන කව පාවිච්චි කරන ඒකත් උදව් කරනවා. ඊට අමතරව මේ හැපීම ඇතුළෙන් කරන හැපීම විතර වෙලා ඉන්නේ. ඊට වෙනකොට පිළියම් හැපීම විතර වෙලා තිබෙනවා කිය අමතර කාරණා දෙකක් හැපෙන තැන හැපෙන කාලය පිළිබඳව අමතර කාරණා දෙකක් ඇතිවීම පිටවීම ආධාර වෙයි. නමුත් මේ හැපෙන තැන හෝ මේ දීර්ඝ බව කෙටි බව හෝ මෙනෙහි කරන්න යන්නේ මෙහි කරන්නේ ඇතුල් වෙනවා පිට වෙනවා තමයි. මේක ලොකු වැදගත් තොරතුරු රාශියක්. භාවනාවට අදාළ එලගත් නැති කරගන්න බොහොම වැදගත් තොරතුරු රාශියක්. ආධුනිකයෙකුට නම් එයත් ඇති. ඉස්ලාම් භාවනා කියලා දෙනකොට නම් එයත් ඇති. ඔකම තුඟා පුරු කළාට පස්සේ තමයි මේ යෝගාවචරයාගේ කට උතර අනිව ගුණාගුණ පරීක්ෂා කිරීමෙන් පස්සේ තමයි ඉදිරියට යන්නේ. නමුත් මෙතන ඉන්න බොහෝ දෙනා ඒවා දන්නා කියන තුනිකා භාවනා උපදේශවලට වඩා ධර්ම දේශනාවක් වශයෙන් කලකලා අපි ඉදිරියට ගියොත් අර පළවෙනි පළවෙනි කොටස් වල ඉඳ ගන්න ඉරියව්වේ අටහන් ආනාපාන හිත තැම්පත් කළා දිගින් දිගට දිගින් දිගට සංහිඳියාවක් වෙනවා නම් ඒකේ ස්වභාවික ලක්ෂණය තමයි ඒ අවශ්‍යකම හුස්ම ප්‍රමාණය අඩු වෙනවා එතකොට ඉන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති පජානාති මේකදී අටුවාටික හොඳට පෙන්වන්න උත්සාහ කරනවා ඒ දීග රස්ස කියලා පෙන්වන්න හදන්නේ අර හැපෙන ස්ථානයේ ස්පර්ශ කාර්ය දීර්ඝයේදී ඉඳ වේලාවක් ස්පර්ශ වේගන යනවා කෙටිකේදී කෙටි වශයෙන් ස්පර්ශ වේගන යනවා නමුත් ස්පර්ශයේ වෙනස ඇතුළේ පිටේ වෙනස හැපෙන තැන හැම හුස්ම රැල්ලක් පාසාම තහවුරු. ඒ ගැට් එක දවස නැවත තහවුරු වෙනවා. තහවුරු වීම නිසා සමාධියේ කැඩීමක් හෝ සතියේ මේ ඛණ්ඩ භාවයක් එන්නේ. ඛණ්ඩ සතියක් සමාධිය හුස්ම රැල්ලක් පාසා දිගින් දිගට දිගින් දිගට යනකොට අර ආධුනිකයන් දෙන උපදේශ පන්තිය පැත්තෙන් බැලුවොත් නම් සතෝ වාසපති සතෝ පදපති විනාඩි 30ක් විතර කරන්නයි කියලා උතු කරන්නයි කියලා කියනවා. ඒ විනාඩිය පුරුදු කරන කාලෙදී සාමාන්‍යයෙන් යෝගාවචර කියලා කතා කරනකොට වැටෙන ප්‍රධාන අඩුපාඩුකම් චෝදන වැරදි ගුණ කරන්න පුළුවන් තුනකට. එකක් තමයි යෝගාවචරයේ අද්ද මත මේ ආනාපාන ප්‍රවාහය පැහැදිලි. නැත්නම් සාද්ද වලින් බාධා පිටු. ඒ වෙනතම වේදනානිකා බාධා ඇති වෙනවා. ඒ නැත්නම් හිත විදි හිත විතර යන නිසා මේ ආනාපානේ බාධා වෙනවා. මේලොත් මේ ආධුනිකයට අර ආරණ්‍යගත රුක්ක මූල දේනාසන කිරිකින් අදහස් කරන්නේ ඊටත් පරිසරයක් කියලා. ඒකත් පරිසරයකට ගිහිල්ලා පටන් ගැනීම තමයි භාවනාවට ප්‍රයපක්තව ගරුගාම්භීරව වැඩේ පටන් ගන්න. ඒ වුණත් එතනදී යෝගාවචරයට යම් යම් වෙලාවක බාධා එනවා නම් යෝගාවචරය ප්‍රයෝගශීලී වෙන්න ඕනේ. අත් වැඩි වේලාවල් මඟහරවලා හොඳටම සද්ද අඩු නැත්නම් කයේ හිතේ පහේ පරිසරයේ සද්ද අඩු වේලාවක් අරගෙන භාවනා කිරීමෙන් තමයි මුල අල්ලා ගැනීම කරන්න පුළුවන්. ඒ මොකද මේ මුළු ලෝකෙම ගාකලන ජීවත් වෙන ලෝකයක්. ඒ ජීවත් වෙන දේවල් වලින් සකපස්සද්ද මුල් වෙලාවෙ පිටේ. ඒ පිටේ වෙන සද්ද සම්පූර්ණයෙන්ම නතර වෙච්ච තරක් අපිට ගන්න අමාරුයි ආනීනිකා සද්ද අඩු. දැන් මොකද කියලා බේරීම තමයි කරන්නේ. ඒ වගේම තමයි වේදනා මතු වෙනවා නම් පොදු උත්තරයක් වශයෙන් සඳහන් කරගන්න තියෙන්නේ භාවනාවට කලින් උදේට අපන් කල වාඩි වෙනකොට මේ වේදනාවෙන් ඉන දුෂ්කරතාව බොහෝ විට නැරෙනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන වලින් නැත්තම් මේක හොඳ උත්තරයක් වෙනවා නමුත් අර ගෙවල් දොරවල් වල ඉඳගෙන වරින් වර කර නැත්තම් ඒ දක්වන සඳහා ඉඳපස්තාව නැතිවීම ඒ වගේම කාලය නැතිවීම ඒක අනිත් විදිහට කරන්න තියෙන දුෂ්කරතාවයක් කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා ආනාපානක භාවනාවට දක්වමින් ඇති ප්‍රෝජනය මේ භාවනා මධ්‍යස්ථානික භාවනා කරනකොට ලැබෙන විශේෂ ආනිසංසය. ඊගාවට එන ප්‍රශ්නේ තමයි මේ ඉතිවිලි. මේ ඉතිවිලි ආවකත් නැතුව ආනාපානි හරියට නමුත් මේ හිතවිලි වලින් ආදා කරගන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන් නම් ඒක කොහොමද? යම් ආකාරයකට පිටිවිල වලින් බාධා වෙනවා නම් ඒ සඳහා කරන්න තියෙන්නේ ආදරය කරනවට වැඩියෙන් ආනාපානට ප්‍රේම කරනවට වැඩියෙන් ආනාපානට ඒ සඳහා ආනාපානය පිටිවිල වලින් තොරව නිරවුම වැඩෙන අවස්ථාව ගණන් කිරීමේ ක්‍රමය ගණනා කියලා කියනවා ක්‍රමයක් හදිනවා බාධාකින් තොර වෙන ආසත් ප්‍රසාර ගණන් බාධාවක් ආපු ගමන් ගණන් කිරීම නැත කරලා ආයෙත් එකට යනවා. මේ විදිහට පහ දක්වා හෝ හය දක්වා හෝ නැත්නම් හත අට නවයේ කියන හයේ පිට 10 දක්වා ඕනම ගානක් ගණන් කරනවා ආයෙකට ආයෙකට දක්වා ඒ ගාන කරනවා ආයෙකට යනවා ආදි වශයෙන් දිගින් දිගට දිගින් දිගට තුන් හතර වාරයක් චක්‍ර ගණන් කරා නම් දුක්ඛී කර්කමක් ඇති වෙන පටන් අර ගන්නවා. මේ නෙමේ ලකුණු ඔය දීගණ රත්තන් කියන අවස්ථාවේදී හොඳට පත් වෙන්න පටන් ඒ කියන්නේ මේ වෙනකොට යෝගාවචර ටික වේලාව පහුණා වෙයි. ආන්නේ වෙනකොට ඒ ඇති වෙන්නා වූ දුෂ්කරතා මේ කියන ආකාරයෙන් යටපත් කරගන්න පියමන් කරගන්න පුළුවන් වුණා නම් ඒ යෝගාවචරයට හුස්ම රැල්ලට මූණට මූණ දාලා ඉන්නවා කියන ආකාරය. එතකොට සම්පකාය පටිසංවේදී කියන අවස්ථාව මේ බුද්ධ වචනයට සම්බන්ධ කරනවා. සම්පකාය පටිසංවේදී කියන්නේ බාධා යන්නේ හුස්ම බාධා වශයෙන් වේදනා හිතවිලි සත්‍ය මොනවාක්වත් නැහැ හුස්මම මුල සිට අග දක්වා දැක් ගන්න පුළුවන් ඇතුල් වෙනවා ඊට පස්සේ හතරක් නැතුව ආයෙ පිටින් පෙරට කරා මේ නිසා හුස්මේ ඇතුල් වෙන අවස්ථාවේ මුල මැද අග පිට වෙන අවස්ථාවේ මුල මැද අග වශයෙන් මේ මේ විදිහට සිටි උනත් එහි ඇත්තවෝ මේ අවස්ථාව වැඩියෙන් පැහැදිලි වීම මේ ආනාපානයේ තියෙන සුවිදේක ලක්ෂණය ඒ මොකද යන් ආකාරයට යෝගාවචරයාගේ හිත මේ කියන පියවරල් අනුව සමතේකටපත් වෙන තු ඇවිස්සෙන්න පටන් ගන්නවන අවදාපත් ආනාපානෙ මූලික මොන දාලා කියන්නේ මොන දාක එක දිගට බලා ගන්න බැහැ. එහෙම නැතුව යෝගාවචර ආයාතේ කුස්මරල්ල අඩු කරන්න හෝ වැඩි කරන්න පෙළඹුණොත් ඒ කරන ප්‍රයත්න නිසා ස්වභාවික කුස්මරල්ල බාධා වෙනවා. අර නිරවුල් දර්ශනයේ අවුලක්. ඒ නිසා මේක එන එන කාලෙට භාවනාව හරියට යොදාගෙන එහිම කලින් දැනගෙන කටයුතු කිරීමේ වටිනාකම මෙන්න මේ සම්පදාය පරිණාම විද්‍යාව කාර්යකෝරක වැඩනවා. දීර්ඝ හුස්ම කෙටි හුස්මක් පාටපත් වෙලා ඒ ඉදිරියපත් එක්ක හුස්ම මූණට මූණ දාලා සම්පූර්ණයෙන්ම දැක බලා ගන්නත නම් ආනාපානෙට ඇඟිලි ගැටීම් කරන්න නරකයි. ආනාපානෙ සංස්කරණය කරන්න යන්න නරකයි. ඒ සංස්කරණය කෙරුවොත් ආනාපානසති භාවනා කියන උප්පන්න උප්පන්නානං පංචස්කන්ධේ පාපකේ අකුරේ ධම්මේ රූප සමේති කියන කාරණාව හිත වෙන්නේ අන්ති සංස්කාර රැකෙන පටන්. පංචේදරේක අවිශ්වෙද පටන්. ඒක නිසා කල්ලතුම යෝගාවචරයට මේ ආනාපාන සතිය කෙරෙනවා හැර කරන්න යන්න එපා කියන එක දෙට කල්ලත සංඥාව දෙපේපති. එහෙම නොවුනොත් ඒ යෝගාවචරය එක්ක මේක සංසිඳවන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ඔබේ සුගක් මදින අලුතෙන් හුස්ම ගන්න උත්සාහ කරනවා ආයාතයෙන් මොකද හුස්ම එන්නේ එන්නේ එන්නේ කෙටි වෙන නිසා සතිය සමාධිය නැත්නම් මේක අහුවෙන්නේ නැත්නම් නිසා නයි පිබිනවා වගේ පිබිට කරනවා. දීර්ඝ හුස්ම ගන්න පිට කරන්නේ. එතකොට මේ කියන සති සමාධිය වල දුක බාධාවක් නෙවෙයි. ඒක නිසා මෙතනදී ආභෝග, අමන්නාහර, මානසිකාර පච්ච වේකන කියලා ක්‍රම හතරක් පෙන්ලා දීලා තියෙනවා මේ වැඩේ යන තාලෙට යන්න දීලා බලනින් එකයි වටිනාකම කියලා කියන්නේ. ආභෝග කරනවා කියලා කියන්නේ ඒ කියන තාලෙටම බලනිනවා කියන එක. ඒ සාමාන්‍යයෙන් ආභෝග කියන විදිහට වචනයක් හොඳට සාමාන්‍යයෙන් මොකක් වෙන්න ක්‍රමයක් කියනවා නම් ඉතල ඔය ඉතලාල ඔත්තර කඩේ වක්කේ එළියට යන්න දෙන්නේ. එහෙම නැත්නම් කියනවා නම් අලි පෙට්ටි ළඟින් අයින් වෙන්න සිද්ධ වෙනවා ඒක. තමන්ගේ වැඩ කර ළමයාට බාර දෙන්න යනවනම් ඒ ළමයාට කියනලු දැන් මේ ළමයා වැඩ වෙනදාම් කරන හැටි මුදල් වෙනම තියාගන්න. කියලා අර අලි පෙට්ටි උඩේ ඒක බොහොම ලේසි යහක මෙහාට යන ලෑස්තුවක් හයි කරලා තියෙන නැත්නම් මේ ඒ පෙට්ටිය උඩට දාලා තියෙන කියන යහට මෙහාට කරන්නේ බොහොම ලේසි කල්ලි නිතරම වහලා තියන්නේ ඔය තමයි ඉස්සෙල්ලා හොරන අරින්න ඕනේ. එතන මුදලාලි අහකට යනවා පෙට්ටියේ එහෙම දෙටි පරිස්සමට භාගයක් තියලා නාලු අතුයි. කියලා කියනවා ළමයාට ළමයාට කියලා දාන්නේ ඔය එහෙම කල් තියාගන්න මම පොතේ ඒකෙත් කියලා නම් කියලා ඇවිල්ලා බලනකොට පරිස්සමට එහිලාවක් එහෙම තිබුණොත් ඒකව දැනගන්නවා මම නැති වෙලා ළමයා වෙනදාමක් කරලා දෙනවා අලි පෙට්ටියට අපතේ. ආන් මේ වගේ ලකුණු තමයි යෑමට කියන ආභෝගක. දැන් අපි විද්‍යාවදී සංගඩ විද්‍යාවදී තුනක් පිළිබඳ පාඩයට යම පිළිඅරගත්තට පස්සේ ඒක මොහොතilla ගිහිලා දැන් පස්කොල තමයි වැඩ කටින් ගන්න එනකොට මේ පාත්‍රයේ හැඩේ වෙනස් වෙලා තිබුණොත් වෙන දැනක කියලා තිබුණොත් ආය ගන්න නෑ. ආය ආය සංසම් කරන්නේ කියලා පිළිගන්නවා. එතකොට ඒකට කවුරු හරි එක්කෝ මොනවාරි එකතු කරලා. නැත්නම් මේකෙන් මොනවාරි අරගෙන එතකොට අපි අර කලින් තිබිච්ච පිළිගැන්වීම ඒකෙන් ආදායයි. ඒක නිසා කියනවා පින්න පාත පාත්‍රයේ කියලා යනවනම් යන්නේ කියලා ආභෝග කරලා යනවා. ආභෝග කරනවා කියලා කියන්නේ එයා පිළිපැ දෙන හැදේ බලලා යන්නේ. බලලා ගිහලා ආපහු එනකොට ඒ සිවුම් ලක්ෂණ ටික එහෙමම තියෙනවනේ ආයෙත් උඩ ගන්නවා ආයෙමත් ඒක හැලහැප්පීමක් කරන්නේ. මේන්නේ මේ විදිහට දැන් මේ කාමරයක් කරන්න මේ උත්තර කරන්න ඕනේ තිබු. ඉතලා මේ කාමරේ මේ කොට්ටමෙන් ඇඳ ඇඳිද්දී ඇටි ආභෝග කරගන්න. ලක්ෂණ ගන්නවා. අරගෙන මෙවල එකින් එක එකින් එක අක් කරලා ඒව අවුවේ දානවා ගන්නවා. ඊට පස්සේ ඊට පස්සේ පොළොව සම්පූර්ණයෙන්ම වහුරු පැත්තේ ඉඳලා පල්ලෙහාට මේ මකුළු දැල්ල කොහොම කියලා කියලා පල්ලෙහාට ගෙනෙන පල්ලෙහා තියෙන කොහොම කුවිතිකයි කරලා පස්සේ අර ආක එහෙම නැත්නම් ඒ සිවිලි මුපත් කරන කොට මෙත ආවෝ පිටු තාල්ට ගෙනෙන්න නම් අර කලින්ම දැක්ක සැලකීම ආවෝගේ කිරීම බොහොම වැදගත් ඒ නිසා යෝගාවචරය මේ ආනාපානදි ගන්නකොට ආනේ නිමිත ආභෝග කිරීම තුලින් එකක් කරනවා එච්චර මේක දිහා බලන හිටියත් මේ වැඩේ වෙනස් කරන්නේ නැහැ. මේ වැඩේට ඇඟිලි ගහන්නේ නැහැ. යන කාලෙට යන්න දෙන්නයි ඒකෙන් තමයි බාධා නොගන්නයි මේ ආභෝග කරනවා කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒකනේ සැලකීම කියලා අපි සාමාන්‍ය සිංහලෙන් නගන්නේ. නමුත් මේ සැලකිල්ල තේරුම් ගන්න ඕනේ ඇඟිලි ගැසීම නොකිරීම සඳහා කරන වැඩක්. මගෙන් මේ දේ බාධා වෙන්න බෑ. මගෙන් මේ දේ මේක සුද්ධ කරන එක විතරයි මට කියපු වැඩේ විතරයි මේ තිබුණ වැඩේ gadu වෙන තැනක තිබුණොත් අයිතිකාරය ආපුවම මගෙන් අහන කොයි කිය. ඒක නොවෙන්න තිබුණ තැන මේක කියන්නේ. ඒ වගේ තමයි ආශාව ප්‍රසවාස කරනකොට ආභෝග කරනවා කියලා කියන්නේ ඒ තියෙන තාලෙම ලක්පති ලක්ෂණ බලන්න එහෙම අඳාන. සමන්නාහාර කියලා කියන්නේ එහෙම ඉන්න හිත කැමති නේ. අපේ හිත එක්ක මොනවාරි ඇඟිලි ගන්න. ඒක අයියම හුස්ම ගන්න ඕන. එහෙම නැත්නම් මේ හුස්ම හරිනේ මේක අපනේ. ඒක හත්ත අහන්න ඕන. එතන කය පුරා විකලී කියලා වේදනාව බලන්න ඕනේ. එතන හිතවිලි හිතන්න ඕනේ. ආනේ ලකුණු කෙරුණොත් නිකම් නිකම් බලන්න රෙහිත පිට යන්නේ ගියොත් එකකට පාදාවට පාදයි. ඒ නිසා අපි නැවත නැවතත් අර ආභෝග කළා වූ ආනාපානීය මතම නැවත නැවත ගෙන ලැබීම කියන සමන්නාර නැවත නැවත ගෙනවිත් කරන්න ඕනේ. ඒක කියන්නේ අඬයි. ඒක කියන සමන්නාකාරය. නැවත නැවතත් ඒ අරමුණේම සමාධිගත කරගන්න. ඒසා යෝගාවචරයේ කළ යුක්තකුත් කියනවා. කළ යුක්ත මොකද? ආභෝග කරන, ඇඟිලි ගහන්න නැතුව ඒ අරමුණම ආශ්‍රය කරන්න වෙනවා. ඊගාවට ඒ දෙයි මානසිකාර යොදවනවා කියලා කියන්නේ. නැවතනත් ගෙනලා කියලා මේ හුස්ම ගන්න වෙලාවේදී යෝගාවචරය හැපෙන තැන ඕ ඇතිවීම නිසා ඇති වෙන කම්පන චංචල ගතිය බෑ කියන්නේ. හුස්ම රැලි පමණයි මානසිකාරය යොදවනවා. මේ තාම සමත කොටේ ඉන්න නිසා උලන් වැල්ලයි බලන්නේ. දීර්ඝ වශයෙන් හෝ දීර්ඝ වශයෙන් අතු වෙනවා පිට වෙනවා උලන් වැල්ලයි බලන්නේ. කෙටි වශයෙන් අතු වෙනවා පිට වෙනවා උලන් වැල්ලයි බලන්නේ. ඊට පස්සේ සබ්බකාය පරිසංවේදී කිව්වද තමන්ගේ මුළු ශරීරේ නෙවෙයි. එවනසන් ආස්වාද ප්‍රසආදයේ පැතිරෙනකා නාසිකාග්‍රේ මොළයේ මැදට ඊට පස්සේ උගුරට උගුරෙන් පඩට පඩට නාභියට ආදි වශයෙන් මුළු ආස්වාද ප්‍රසආද කායේ පුරාම යන්නේ නැහැ. පිටු දැනම තමන් ගත්ත අරමුණේමයි. එතන ඉඳගෙන මානසිකාරය යොදවන්නේ මුලක් පැල්ල ඇතුළේ වෙන හැටි පිට වෙන බලන්න. ඊගාවට ඒ පච්චවේක්ෂණ කරනවා උඩට විමසුම් මොනෙන් බලනිනවා මේ ඇතුළේ පිටින් පිටින් ඇති දැක්ක ඊට පස්සේ හුස්ම කෙටි වෙනකොට හුස්ම වෙන හැටි දැක්ක දැන් තියෙන්නේ ඊටාම කෙටි වුණා වූ හුස්ම මෙන්න මුල මෙන්න මැද මෙන්න අග වගේ ඒ හුස්ම රැල්ල සිම් වෙන්න වෙන්න වැඩි වැඩි විස්තර සහිතව බලන්න තරමට මිනිස්සු දැක්කා එතකොට මේ සබ්බ කාය පරිසංවේදී අත සිතාමීත සික්කති සබ්බ සික් කාය පරිසංවේදී අත සිත් පස්ස සිතාමීත සික්කති මේකන සිත් සික්ක කියනවාද ඒක වෙනවයි කියන්නේ ඒ හිතීම නිසා යෝගාවචරයේ කාය සංස්කාර වචී සංස්කාර වල සංකීති සංහිඳියාවක් වුණා නම් ආයතන පතර පුතාට දීප වචන කතා කරන්න යන්නේ නැහැ ඒක නතර වුණා ඒක හේම හිතෙන්නවා පියමැදිවට හුස්ම එන්නේ එන්නේ එන්නේ දැන් සීකරිය. හුස්ම එන්නේ එන්නේ සිව් වෙනවා ඉක්මීමක් ඇති වෙනවා. ඒකට විරිය සංවර, කන්ති සංවර ආදී වශයෙන් සංවර වීමක් නම් එන්නේ එන්නේ සිදුවෙන බව දැනගන්න නමුත් මේ කවදාවත් කරන දෙයක් නෙවෙයි, කරන දේ දිහා සාවධානව බලාපොරොත්තු වෙන්න. මේක තමයි බොහොමත් වැදගත් වෙන්නේ අර සත්‍ය සංකාරයේදී අක්කීයති හරායති විදුච්චති කියන්නේ මෙන්න මෙවැනි ගමනට බාධාවක් අප අතින් මේක සංස්කරණය කරන්න හදනවා නම් ඒක දුකක් පිළිකුල් කටයුත්තක් ලැජ්ජායි මේ යනදී ස්වභාවයෙන් වෙනදී tempat වෙන හැටි දැකීමමයි හික්මීම කියන්නේ ඒක නිසා යෝගාවචරය මෙතනදී කවදාකවත් අර निराකුල ප්‍රවාහයට ඇඟිලි ගහන්න යන්නේ කුෂ්මත ඇඟිලි ගහන්න යන්නේ කුෂ්ම tempat වෙන හැටි බලාගෙන ඉන්නවා පමණයි ඒක නිවෙන බව දකිනවා ඒ අගය කරනම නිවන්න යන්නේ. කෙටි කරන්න යන්නේ නැහැ, දික් කරන්න යන්නේ නැහැ. කෙටි උනායි කියලා අල්පෙන් ආයේ ගොරෝසුස්ම ගන්න යන්නේ නැහැ. ගොරෝසුස්ම සිවුමුණයි කියලා සද්ද අහන්න යන්නේ නැහැ, වේදනාව බලන්න යන්නේ නැහැ, හිතවිලි හිතන්න යන්නේ නැහැ. ඒ සෑම දෙයකින්ම වෙන්නේ කුස්මරල සංකාර. සකස් කිරීම කෙරෙන්න. සෑම සකස් කිරීමක් දුකක්, සෑම සකස් කිරීමක් ලැජ්ජා ජීවිතක්, සෑම සකස් කිරීමක්ම පිළිකුල් කටේ. ඒ නිසා යන ගඟ දිහා ඉඳුරේ ඉඳගෙන බලන ඉන්න ඇති. ගඟට කකුලක් දැම්මොත් තමයි කකුල දෙමෙන්නේ. ගඟ ඇවිස්සේ. එහෙම අවුස්සන්නත් එපා, දෙමා ගන්නත් එපා. ඉඳුරේ ඉඳලා බලන ඉන්නවා වගේ එන්නේ එන්නේ කියුම්ෙන් තියා බලන්න. ඒ කලින් කියපු සත්‍ය සංකාරයේසු අට්ඨියති හරායති දෙගුත්ති කියන එක බොහෝම ගැඹුරින් යෝගාවචර තේරෙන්න පටන් අරගන්නවා. විත්තුවක් කළා පිටරේ ඉදිරියට ඉදිරියපත් වෙන රූප, සත්‍ය සංකාරය, ස්පර්ශ කියන සෑම දේම සංස්කරණය කරන්න හදලා ඒ සෑම සංස්කරණය සඳහාම චේතනා අවශ්‍යයි. ඒ සෑම චේතනාවක් නිසා කර්ම පහළ වෙනවා. ඒ කර්ම වලට විපාක සිද්ධ වෙනවා. දැන් මෙතන සිද්ධ වෙන්නේ ඉක්මීමක්. එවැනි සංස්කාර වෙනවනම් වෙන බව දැනගන්නවා. එවැනි සංස්කාර නැති වෙනකොට ඉතේ අනාපාණේ එන්නේ එන්නේ සිව් වෙනවා. ඒ සිව් බවට කොහොමද ආදරේ. ඒක නිසා සබ්බ කාය පරිසංවේදී අවස්ථාවේදී සමාධිය වැඩිමක සිදුවේ. දීර්ඝ උෂ්ම කෙටි උෂ්මක් වාටපත් වෙන ඒ ඇදෙන උෂ්මෙත් මුලැමැදාක හොඳට විසද වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක සීල ශික්ෂා වගේම සමාධි ශික්ෂාවකුත් වෙනවා. මෙන්න මේ වෙලාව තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. විපස්සනාවට කොට පැහැදෙන්නේ ඕනම වස්තුවක මුලැමැදට දකින්නවා නම් ඒකට කියනවා විපස්සනා. ඕනම සංස්කාරයක ඕනම සංසිද්ධියක මුලැමැදාක දකින්නකොට විපස්සනා වෙනවා. මුලදී හෝ නැදදී හෝ අගදී හෝ අපි ඒක සංස්කරණය කරන්න යනවා. අපි ඒක අනුංගේ දෙයක් වාගේ බලන්න පුළුවන් ශක්තිය එනවනේ එන්නේ එන්නේ විපස්සනා ශක්තිය පිටේ. සමතේදී සිද්ධ වෙන්නේ ඒක සමාධිගත වීමයි විපස්සනාදී විමසුම් නොනක් ඇති වෙනවා. විමසුම් ඇති වෙන්න ඇති වෙන්න යෝගාවචරය සංසිද්ධියෙන් බැහැර වෙනවා. සංසිද්ධියට උපේක්ෂාගත වෙනවා. ඒකත් සංසං ඒකම් කණීතයි යදිදා උපේක්ෂා. මේ වගේ දේ වෙනකොට මම පුළුවන් තරම් උපේක්ෂකව මේක දිහා බලන්න ඕනේ කිය ඒ පච්චවේකණයේදී සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන විදිහට මේ සම්පකාය පටන් වෙදී අත්ති ශික්ෂාණීති ශික්ෂති ආස්වාද කරන්නේ මේ ශික්ෂෙනි ප්‍රසවාද කරන්නේ මේ ශික්ෂෙනි කියලා එකක් මේන මේ කාරණා තුන දක්වා දීර්ඝ උස්ම කෙටි උස්ම උස්ම සංසිධීම මේ මුලමදාග දැකීමක් දක්වා සිදුවීම බොහෝමත්ම දක්ෂ සූර යෝගාවතේ තමයි එකට පස්සේ එකක් එකට පස්සේ එකක් අඛණ්ඩව කරගන්න පුළුවන්. බොහෝ විට මේ අතරමැදි විවිධාකාර කර්ම කාරණා බාධා. බාධා නෙවී සිදු වෙන්නම් සර්වඥ සදාන් කරන පිටවේ මුත්තපදුත අසම්පජානස ආනාපානසති වදා. යම් කිසි කෙනෙකුට මොට වෙච්ච කතියක් කියනවනම් සම්පජඤ්ඤය කියන මේ වෙන්න ඇරලා බලන එක දන්නේ නැත්නම් උන්දට මම කවදාකවත් ආනාපාන කියන්නේ නැහැ. කරන්න බෑ. මේ නිවිගෙන යනකොට මුන්දෝ හරි තැනකින් ඒක අවුල් එහෙම නැත්නම් බලාපොරොත්තු වෙනවා හැක උපදවා ගන්න බය උපදවා ගන්න වැරදුනාදෝ වැරදුනාදෝ වැර මොකද උනේ කියලා බය උපදවා ගන්න. ඒ මොනක්වත් නැතුව ඒ මනුත්මන්නේ කාපකයක් තුළ ධම්මේ නාදි වාදයේ තියෙන විදිහට මොනම බාධාවකින් තොරව ඒක හේම යන්න නම් පැහැදිලිවම ඔය කලින් කියාපු සංඥා නමේ දුර අහලා බලලා තියෙනවා. ආනාපානෙ ඉන්නේ ඉන්නේ දැන් සංසිඳන බව දැකගෙන සමාදන් වෙනවා. සමාදන් වෙනවන වෙන දේ දිහා බලාගෙනදී පමණ සිද්ධ වෙන්නේ. මේ මේ තන අත්තුන මේ සහතකාය පස්සන් වේදී කියන තන අනින කම්ම යන්න සමාධලාවට එක පරියන්කේදී ආශ්‍රද ප්‍රසආසයට පමණක් මුල දාගෙන මුලම දාගෙන දකිමින් ඇය ඇයකමාරක් විතර යනකම් ගත කරන්න උපදෙස් දෙනවා. විකතෝම කෙරෙන්නේ එන්නේ එන්නේ කියන එක තමයි. මේ මේ සක්ෂි විද්‍යාවට තමයි ප්‍රශ්නකාරක කාය සංකාරයන් අපතිකරණය කිසිකදී සංසිඳීමක් කියන සංසිඳියාවක් කියන සමතයක් කියන සමාධිය තරවයට බලන්න. උස්මරාලේ නැත්නම් රූප කොටස් වල එන්නේ එන්නේ එන්නේ සංසිඳනකොට අර කලින් දන්නවනම් මේක සංසිඳීමේමයි ඇඟිලි නොගැසීමේමයි ඒක අනාගත සංකප්ප වෙන දෙන එකයි ආනාපානෙ කරන්න කියලා කිසිේත්ම Taman ඒක සංස්කරණය කරන්නේ නැතුව මගේ භාවන ඉදිරියට යනවා කියන සත්‍යකුත් ප්‍රීතිකුත් ප්‍රමෝදයක් ඇතුව ඒ සංසිඳීම දිහා හොඳට බලහින්නකොට තමයි ආනාපානී අර සුඛම සුඛමතර අවස්ථාවල් පහු කරලා නැති හුස්ම වෙනුවට ආනාපාන ප්‍රතිභාග නිමිත්ත කියන ඉතේ පිරිසිදු වන්න නැත්නම් පිරිසිදු හිතෙන්න ආලෝකයක් විදියට හෝ අහසක් විදියට හෝ පැහැල්ලුවක් විදිහට හෝ යෝගාවචරයට එනවා. මේ පටන් ගැනීම වුණත් කිසි දෙයකට ඇගීම ගැටීම කළ යුතුයි කියන කණිවිඩේ අමතක කරලා වැඩ කරන යෝගාවචරයට බාධාවක් වෙන්නේ කියලා. ගෙවෙමින් පවතින ආ වූ ආනාපානීය ඉදින් දිගට ගෙවෙද්දී මේ විදිහට ආලෝක සංඥාවක් හෝ පහසු සෑලුකම් ඇති වුණොත් ඒකම හේතු වෙන්න පුළුවන් අර සුකුම වූ ආනාපානීයකට කැඩෙනවා. එතෙන්දි තීනන්නව සංක සංකාරයේසු අනිච්චා සංඥා. අනේ මේ නිසින්ින්දේ වැඩෙන ආනාපානෙට වගේ ඇඟිලි ගැසීමක් නොවේවා ඇඟිලි ගැසීමක් නොත් ඒකාන්තනට කුසකින්ට තියෙනවා. වගේ ඇඟිලි ගැසීමක් නොවේවා ඇඟිලි ගැසීමක් නොත් මට ලැජ්ජ වෙන්න වෙනවා. වගේ ඇඟිලි ගැසීමක් නොවේවා උනොත් ඒක පිළිගුල් සහගතයි කියලා අර ලක්ෂණයට හැදීගෙන එන ආනාපාන නිමිත්තකෝ සියුම් සුතුමක ආයතපත් වෙමින් ගත වෙන්නා වූ ආනාපාන ලැබීම හෝ කිසිම බාධාවක් නැතර කිසි නිින්දේ වැඩෙන්න යෝගාවචරයට ඒ ඇඟිලි ගැසීමේ වැඩි සංස්කරණය කිරීම පිළිබඳව ලොකු ඉක්මනක් කරනවා ආනේ විදිහට තමයි ඒ යෝගාවචරයට මේ ආනාපානයේ ගෙවෙන ගෙවෙන තරමට නීවරණයන්ගේ තොර ප්‍රභාස්වර හිතේ ස්වභාවයේ සමහරලාට ඉතල බොහොම මේ වාෂ්පයක් වාගේ තුමාරයක් වාගේ පේන්න පටන් ගන්නවා ක්‍රමයෙන් ඒක ද්‍රවයක් වාගේ චංචල කම්පන ගතියට පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ක්‍රමයෙන් පිළිහක්යක් හය වෙනවා වගේ ඒ ස්ථිර ගතිය එම ආලෝක විවිධ පේන ගතියට හොඳට තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පස්සම්බ අවස්ථාවේදී පියවර තුනකට මේ කාරණා සිද්ධ වෙනවා. ඉස්සනා බොහෝම චංචල කම්පන සහිතව බොහෝ ප්‍රදේශයක පැතිරී තියෙනා වූ මේ ආලෝක එන්නේ එන්නේ එන්නේ ටිකක් ඈතින් වාගේ ඉච්ඡිතකාර වෙනවා. නමුත් තාමත් එන්න තියෙන්නේ සුදු පිටියක් වාගේ හැටියකට ඊට පස්සේ තමයි යෝගාචරය ඒකත් පිටු කරමින් පිටු කරමින් විනිවිද පේනා වූ ඇහැට ආසන්නවන්නා වූ ආලෝකයක් වාට ක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. මේ තේරම සිදුවෙන දේවල් මිසක් අනිකක්වත් කරන දේවල් නෙවෙයි. මොනම දෙයකට හරි මේ වෙලාවේ ඇඟිල්ල ගැහුවොත් ඇහැට වැඩිච්ච තුනක් වගේ දුකකට, දැක්කා වෙන සත්‍යයකට, විදුක්කා කටයුතු සත්‍යයකට පත් වෙනවා. ආ නියම වෙන්න දෙන්නේ නැතුව අර කලින් කියපු සංඥාව දිනු කරන ආනාපාන පිටට මේ විදිහට දැන්පත් කරන දක්වත් යනකොට ඒ ගෙවෙන ගෙවෙන තරමට ආස්වාද ප්‍රසආතේ හැපීම ගෙවෙන ගෙවෙන තරමට ඉතින් ප්‍රකාශරේ හදේනවා. ඊවරණයෙන් දුරු තත්වය චිත්තක් විහා දෙකක් තුනක් ආදී වශයෙන් දිගින් දිගට දිගින් දිගට පහළ වෙන පටන් ගන්නවා. ඒක නිසා සාමාන්‍ය පෙරපින් ඇත්තව යෝගාවචරයේකට මේ පියවර හතරෙදී මේ කියන විදිහට ආනාපාන නිමිත්ත වෙනුවට ආනාපාන කෂ්ඨාංග නිමිත්ත පහළ වෙන බව තමයි මේ පොත්පත් කියන්නේ. නමුත් යම් කිසි කෙනෙක් අල්ලාතුව මේ විදිහට පුරුදු කරපු ආනාපාන නිමිත්ත සහිත කෙනෙක් නැවත පුහුණු කරන වෙලාවේ අර පුහුණුව මත කාලයක් භාවිත නැති තිබුණු මනසෙන් ආය පුරුදු කරනකොට නම් දීර්ඝ උස්මරල්ල දීර්ඝ ඇතුළෙන් පිටවෙන් බලනකොට කෙටි උස්මරල්ල කෙටි ඇතුළෙන් පිටවෙන් බලනකොට එකේදීම ආලෝකන විදිහට පහ වෙන පුළුවන් බව පිළිගන්න. කියනකොට අර කලින් ඇත්තටම වූ භාවිත මනස නිසා. නමුත් ඒතනදී පෙට්ටෙනවා එවනත් අපි ඉතල විස්තර කරපු විදිහට ආසෝපකතාවේ හතරවෙනි අවස්ථාවේදී පෙන්වත් ඒ එනදී බාධාවක් කරගන්න නැතුව දිගින් දිගටම නැවත නැවතත් හුස්ම රැල්ලේ හිම යොදවන්න තරම් මොතන වූ සතියක් අවශ්‍යයි. විමසුම් නුවණක් අවශ්‍යයි. ඒක කොච්චර ආනාපානෙ පුරුදු කරත් පහකට හැටි උපදේශයක්. ඉතින් දිගට දිගින් දෙක කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රසආස දෙක වැඩමින් පවතිනකොට නැත්නම් හිත භාවනා වෙනකොට දිගින් දිගට මේකට අනුග්‍රහ කිරීම පිණිස ඇඟිලි නොගසා සිටීම. ඒක සංස්කරණය නොකර සිටීම. හැඩ වැඩ නොකර සිටීම මේ හිත ගැන මෙහෙම වගේම තමයි අපි වචනේ පාවිච්චි කරනකත් එහෙමයි කයින් ක්‍රියා කරනවා. යෝගාවචරය කිසිම තැනකදී තමන්ට අදාළ නැති වෙලාවෙදී අනුන් ඉක්මවල ගිහලා කතා කරනවා. යම් කිසි කෙනෙක් ආරාධනා කරනවා මෙන්න මේ වැඩේ කරන්න මෙන්න මේ කරන එක සංකල්ප ඉදිරියට වුණොත් මතක තියාගන්න මේක ඇඟිලි ගැටීමක්. මේක සංස්කරණය කිරීමක්, මේක කර්ම රැස් කර ගැනීමක්, හතර ආකාරයේ රැකී යුක්තව කරනවා. ඒ වගේම තමයි කල යුක්තකට ආරාධනා වෙන්න කලින් ඉතලා කරන්න ගියොත් සංස්කරණය කරන්න ගියොත් කාය දුක්ඛන්තය. ඒක නිසා අපි මේ වාචී දුක්ඛන්ත කාය දුක්ඛන්ත කියන ගොරෝසු දේවල් සංහිඳුවාගෙන සීලයේ ඉක්මවාගෙන තමයි මනස සංහිඳුවන්ට යන්නේ ඒ පිටකම තියෙන්නේ අත් සංකාරයේසු අක්තියති හරහාටි කියන්නේ කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියන සෑම තැනක තියෙනවා තමන් උද්දුවන්තරන් නොකර සිටීමේ හැකියාව නොකර ඉවසීමේ හැකියාව නොකර උපේක්ෂා වීමේ හැකියාව තමයි වඩන්නේ එහෙම වඩන්න නම් තමන් එහෙම් කිරීමට පොරොන්දු වෙච්ච එහෙම් ජීවිත ගත කරද්දී අනවශ්‍ය කාය සංස්කාර කරලා අනවශ්‍ය වචී සංස්කාර වලින් පියත්ලා අනවශ්‍ය විදිහට මනෝ සංස්කාර වලින් අවුල් කරගත්තා නම් ඒක දුක පිට පිටනවා ලැජ්ජාව පිට පිටනවා විකුක්ෂා ජනකයි කියන හැඟීම ඇඟෙන්නේ නේද මේක දුක්ඛ ඥානයට ටිකක් අමරයි අනේ ඒ ඉන්දිය භාවනා සූත්‍රය අනුතරෝ ඉන්දියා භාවනා සූත්‍රයේ සඳහන් කරනවා ඒක පුත්‍රයයි කියලා කියන්නේ ඒක පුද්ගලයාට ඉබේම අපේ සංකාරයේසු අට්ඨියති හරායති දෙන්නේ. ඒ රූපයක් දැකලා ඒ රූපය අල්ල බදා ගන්න හෝ ඇලීමකට හෝ ගැටීමකට යෙදුනා නම් දැනගන්න මේක සංස්කාරය මේක ඕලාරික මේක පරිස්සම කරන්න. අනිවිතරේ කොච්චර හොඳද නොදැක්කා දේකට ඉන්න පුළුවන් නා නම් උපේක්ෂාවෙන්න පුළුවන් නා නම් කියලා උපත්තන හික්මෙන. නමුත් ඒක පුද්ගලයා ඇයි රූපය දැකලා ඒත් උපදිනව මනාප ඒත් උපදිනව අමනාප ඒ පුද්ගලයා මේ උපදින මනාප මේ උපදින අමනාප තේරම ඈත රූපයක් දැකීම නම් වූ හේතුව මතයි පහළ වුණේ මේක ඕලාරිකා මේක පරිසම්පාද මේක මත ලැජ්ජාව මේ මනාප ගති මේ අමනාප ගති මේ මනාප මනාප ගති දුක මේක පේනවා ලැජ්ජා මේක පේනවා පිළිකුල් සාගතයි කියන ඉබේම ඇත්තටම නමුත් රූප දැකපු ගමන් රූපයේ විස්තර හොයන්න හෝ අරමුණේ බාහිර පැත්තට යනවා වෙනුවට මම දකින්නේ ඇහෙනුයි මට කෙලෙස් උපදින්නේ කියන තරමටම බයලජ්ජාවට පහළ වෙනවා. තවට බයක තවත් ලැජ්ජා පහළ වෙන නිසා අන්තත් සංකාරයේ අනිච්ඡා සංඥා කියන එක තමයි වඩා හොඳ අර්ථය කියලා අනිත්‍ය කාරක් ඉලක්ක දෙනකොට අනිච්ච සංඥා කියන විදිහට න නිත්‍ය කියන අදහස නෙමෙයි මෙතනදී න ඉච්ඡති කියන පදයක් හොඳයි. ලංකාවේ ආනන්ද රූපේ කියන සඳහන් කරන්නේ සබ්බ සංකාරයේ අනිච්ච සංඥා. ඒක වඩා හොඳයි අනිච්ඡා කියලා. ඉච්ඡ දිනම් කැමති වෙන්නේ රූප වෙනුවට ඇහැ තිබුණට අන්දේකුසේ හැදෙන්න හොඳයි. ගන්න තිබුණට හද තිබුණට වීරකුසේ හැදෙන්න උනන හොඳයි. නාය ජීව කාය තිබුණට ඌව නැති කෙනෙක් වගේ හැදෙන්න පුළුවන් කෙනෙක් වන්ද කන තිබුණට වැඩක් නොකල යුතු වැඩක් ඉදිරියට පිට වෙලාදී කොන්න පන්නති කෙනෙක් එක්ක පැහැදිලි හොඳයි මොනවාක් කරගන්න බැන්න මලවිනියක් සේවා ලැබෝ මේ අපේ සංස්කාර ධර්මයන්ගේ දෙය සංස්කාර කියලා කියන්නේ සංස්කාර කුක්කණයක් මොනෝහරි කරන්න පළබෝ එකක් විසංකාර කියලා කියන්නේ මොනවා කරන්න පළඹුණත් ඒක නොකර Tamange කය වදන ඉක්මවා ගැනීමට කියන ඊට ප්‍රස්තාවය. එනිසා මේ විසංකාර භාව කියන එක තමයි මේ ඒක පුද්ගලයාගේ තියෙන ලක්ෂණ. උපත්ජන පුද්ගලයා ඒක කර්ම හොයනවා මොකීකින් හරි අයින් සම්බන්ධ වෙන්න වචනේ සම්බන්ධ වෙන්න ඊටේ සම්බන්ධ වෙන්නේ සම්බන්ධ වෙන සෑම අමතර ප්‍රයත්නයක් පාදාන චේතනා පාදන අමතර ප්‍රයත්නයක් පාදාන කරනවා මේකට පිළිබඳව අකීයති හරායති දෙවිත් පිළිදෙන මේක දුකක් මේක ලැජ්ජාවක් මේක විමුක්තාජනක දෙයක් බව තේරුම් ගන්නකොට පස්සේ යෝගාවචර ආරඤ්‍යගතෝ උත්තමෝගතෝ ශුඤ්ඤාගාරගතෝ කියන ආරණ්‍යගත වෙලා හෝ උත්තමෝගත වෙලා හෝ ශුඤ්ඤාගාරගත වෙලා ඒ කායික ක්‍රියා වැඩි සහගත කායික ක්‍රියා පුළුවන් තරම් වෙන්න උත්සාහ පරිත්‍යාගත වාචික ක්‍රියාවල පුළුවන් තරම් වෙන වෙන හදනවා මෙතනදී කියනවා මනසින්වත් ආනාපාන සම්බන්ධයෙන් ඒකෙන් අපි තේරුම් ගන්න තමයි මෙවැනි මානසික ආරයකින් තොරව ගත කරන සෑම කායික ක්‍රියාවක්ම බොහෝ කොට දුකටමයි හේතු වෙන නිසා ප්‍රකට වෙන්නේ. මෙවැනි මනසිකාරකෙන් තෝරාගත කරන සෑම වචනයකින්ම දුකමයි උපදින්නේ ලැජ්ජාවමයි උපදින්නේ පිළිකුල් කාරකට කියන උපදින්නේ ඊට වැඩි නෑ කතා. ඒ වගේම තමයි මනසේ අත්වලින් මොනම දෙයකින් සම්බන්ධ වුණොත් ඒක වෙන්න තියෙන හැඩ වැඩි තුන වගේ කැපෙන එකමයි, තුවාල වෙන එකමයි බාධා. වෙන දේ වෙන්න තියෙන කලහණින් කියන්නේ ඒකයි. එන්න මේ වේදේ අපි ගන්න කොටර සසංකාරික සහ සසංකාරික කියලා දෙන්නේ. මෙහෙයවීමක් සහිත සහ මෙහෙයවීමක් සහිත. මේ මෙහෙයවීම ඒකාන්තයෙන් කරනවා කියන්නේ. නිසා මෙහෙවලා කරනවා නම් ඉල්ලගෙන ගන්න කරදරයි. ඒවර සංස්කාර කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර. ඒ නිසා ආනාපාන සති භාවනාවේ උපදීන කියලා කර කියලා කියන්නේ විතක්ක ਵਿਚාරණන්නේ සති සංකාර දෙකියක් යන දිපාරය දුර වෙලා ඊට පස්සේ අස්වාසපස්සාර කියන කාය සංස්කාර දසුත්පත් යන දිනකට ඒක වචී සංස්කාර සංසිඳවාගෙන මේ කාය සංස්කාර මන් සංසිඳවාගෙන යන ගමන ඉතින් ඒක භාවනා කෙරෙගෙන යනකොට සංසිඳීගෙන එනකොට යෝගාවචරය ඒක අවුල් කරොත් අට ආනාපානිය හරි ගියා කියලා හෝ හිතලා එන්න තමගේ කාය පහසුර දැහැල්ලටපත් වුණා ඕ කියලා හිතලා එතන මට ආලෝකේ පහළ වුණා කියලා හිතලෝ ආනාපානෙ හිත කරලා ආනාපාන මේ ආලෝකයට යනවනම් ඒ සෑම දෙයක්ම යෝගාවචරය විශ්ි කරන්නේ නොකෙයි නොකලමනා කටයි නැත්නම් සංකා ආන්‍යව සංස්කාර නොවි ඉඳලා එකක් ආනාපානෙ කරලා ඒක පෙර පින්නට ගෝ සාන්තිපුර පැත්තට යන්න දෙක මේ වෙලාවට ඊයේ හරායති දුක්ති කියලා මේකට ඇහිලි ගන්න ඕන දුක. මේකට ඇහිලි ගන්න ඕන ලැජ්ජාව ගන්න. මේකට ඇහිලි ගන්න ඕන පිළිකුල් සාගතයි කියලා අර සක්ක සංකායසු අනිච්ඡා සංඥාව කියන එක ඇති කරගන්න. නැත්නම් සම්බ ලෝකේ අනාදිරත සංඥා. මේ ලෝකේ උපාය උපාදාන චේතසු අධිඨානාපි නිවේසාංශය මොන උපායයක් කරන්නද? උපාදානයක් කරන්නත් තරකයි ආලෝකේ පාරුණා පහසුවක් පාරුණා කියලා අල්ල බදා ගන්නත් තරකයි. අධිඨාන ඒක එතන නතර වෙන්නත් තරකයි මොකද මෙතන මේ භාවනාව කියලා. ඒක ගොඩාක් යන්න තියෙනවා. අභිනිවේද ඒකට බැහැගෙන මම ආනාපාන දැනෙන්නේ තුන්වෙනි චතුස්කේ හතරවෙනි චතුස්කේ කියලා හෝ නැත්නම් මම මේ මේ මට්ටමේ කියලා ඒක හඳුනා ගන්න යන නරකයි ඒකට ඒක ළඟගෙන බුද්ධිය ගන්න යන නරකයි අනුශේ කරන්න යන නරකයි එහෙම වුණොත් අපේ මේ සම්මිය දෘෂ්ටි වර්ධනයේ වැඩ පිළිවෙල එතනම ඇලෙයි ලෞකික සදාකාලික නෙවෙයි මේ කරපු වැරද්ද නිසා නමුත් පහුවෙන්න මේ සංඥාවල් සහිත මම අතරත් පැදී හෙට ඉතර සියුම් වුණා ඒ ආනාපාන තව චිත්තක්ෂණයක් අපේ ඉඳලා වේවා කියලා අර පහළ වෙන හැදෙන හොඳ ගති වලට විචිනීද වැඩෙන්න ඇරලා ආනාපාන දිගේම ඉදිරියට යන්න පුළුවන් වෙනවා නම් මේ ආනාපානයේදී සුවිශේෂ ලක්ෂණයක් අනේකුත් දැනයි භාවනා උදානසුරු භාවනා කෙරෙන්න කෙරෙන්න ආරම්භ කරගන්න. ආනාපාන කියන්නේ කරන්න කරන්න ආනාපාන කියන්නේ. ඒකයි කරුවතනක් සඳහන් කරන්නේ යම් කිසි කෙනෙකුට ඒ එවැනි හතියක් නැත්නම් එවැනි සම්පදන්නයක් නැත්නම් ආනාපාන කරනවා. අනන්තිකේ මුත්තසතිස්ස අගන්ත ගානස ආනාපාන සතිය වදා. ඒ නිසා අර කලින් කියපු සංඥාතික තියෙනවා නම් පමණයි මේ හැදෙන ගහට නිසින්ින්දේ හැදෙන්න දීලා ඒක රැකගන්න ගොවියෙක් වගේ අපි දර්ශනයක් කළා ගන්න පුළුවන්. එහෙම නැතුව මේ වෙලාවට කරන ඕනම ක්‍රියාවක් ඒ සික්ඛටි කියන මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන තුනම බාරගන්න. නමුත් මේක ඉච්ඡනෝ වරපතන වාජ අපරාධයක් කියන නරකයි. හැම දිනම මේ වගේ වැඩි බලක් කරවන්න. ඒක නිසායි සරුවචනාන්දේ කල්ලාතුවල. ඒකට සුදුසු වෙන කායයට මේ සංඥාවාදික කියලා දීලා. අපේ සංඛාරානිච්ච, අපේ සංඛාරා දුක්ඛ, අපේ සම්මානත් ආදී ඒ කාරණා හොඳට පෙන්නලා දීලා මේ මතුමත් ඒ ආනාපානෙ දෙනවා දැන් පටන් ගන්න තැන පේනවා පටන් ගන්න තැන ගොරෝසුයි පටන් ගන්න තැන චිත්තල වෙනවා එnde ende ende ende සියුම් එnde ende ende ende චිත්තලවන්නේ නැහැ මොකද ඒක දන්නවනම් මේක තමයි ආනාපාන වර්ධනය. මේක තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ කියලා හොඳට තේරුම් අරගත්තොත් මේ භාවනාව සන්තෝෂේව පණීතෝ. එන්නේ එන්නේ කාණ්ඩක. සන්තෝෂ පණීතෝ එන්නේ එන්නේ මధుර භාවයක් ඇති වෙනවා. අපේ කන ගෝතුන් මොකක් පිටින් දාන්න ඕනේ නැත්නම් අරෙන් කරකේ හොදායි. කවුරු නොගහින් එකයි ඇඟිලි නොගහින් එකයි. අපේ දෙනකොට සුඛිත විහාරෝත එන්නේ සුඛ විහරණය කරනවා. උත්සන්න පන්නේ පාපදී අවුල ගන්නේ සංකල්ප අපේ. ඒ අර සර්වඥයන් සඳහන් කරන අර විදිහට යම් කෙනෙක් අද රූපයක් දැකලා මට උපන් නමනාපයක් අද උපන් නමනාපයක් කියලා දන්නවනේ. මොන්නමද රූපයක් නිසා මනාපයක් පහළ වුණා. මොන්නමද රූපයක් නිසා මනාපයක් පහළ වුණා. අනේ මේක දෙක කොච්චර හොඳද මගේ හිත නොදක්කාදී ඉන්න පුළුවන් වුණා නම් කියලා හිතනකොටම අර උපන්නා වූ මනාප අමනාප දෙක ශක්තිමත් කුරු දෙක ශක්තිලංගල් කරන ආකේ වේගයෙන් කෙලෙස් දුරු වෙනවා. ඒ වගේ තමයි උත්පන්නමනාප උත්පන්නමනාප මොන දේවලක් පහළ වුණත් අනාපානයේ හිත පිහිටුණා නම් එවැනි විතර්ක කියන්නම දුරු කිරීම සඳහා විතක්ක උපච්ඡේද කියන කෘත්‍යයක් අනාපාන. ඒ විතක්ක පැත්තට එහෙම නැත්නම් ඇතිවෙච්ච මනාපමනාප පැත්තට දැන හෝ නොදැන පොහොර දැමීම තමයි සංස්කාර කියන්නේ. ඇඟිලි ගැටීම කියන්නේ. උඩගෙඩි දීම කියන්නේ. අන්නේ දේ නොකර ආනාපානෙ දෙන්නේ කො නැත්නම් ඊව උපදින උපදින වෙලාවේ ඒ ඒ සංස්කාර වශයෙන් දැනගන්න නම් ආනාපාන ක්‍රමයේ තමයි ඒක කලින් කියන අර සබ්බ සංකාරයේ වනිත් සංඥා අනිච්චා සංඥා සබ්බ දුකේ අනාභිරත සංඥා කියන කොන්දේට තියෙනවා ඒ ආනාපානීය කරනකොට අනාභිරතියයි අනිච්චාවයි එක් කරගන්න ස්වරූපේ ඇත්තටම මේ කියලා දෙන්න ඕන නම් අනාභිරතියයි අනිච්චාවයි දෙක කියලා දීලයි ආනාපානට යවන්නේ. ඒකේ ඉස්කෙනිකක් දෙන්න ආධුනික මට්ටමේ නැති නිසා මේ කියන කාරණා තමන්ගේ කියන මණ්ඩලවලට කාරණා ඉදිරිපත් කරගත්තොත් තමන්න තේරෙයි මේක භාවිතාවෙන්ම නැත්නම් නැවත නැවත කිරීමෙන්ම ආශේවනයෙන්ම කල යුක්තක් වෙන්නේ කියනවනම් වරතවර සහදා ගැනීම කරගන්න. ඒ නිසා මේ වැරද්ද දඬුවම් කළ යුතු වැරද්ද නෙමෙයි මේක ආර්ය පරිපේත වැටෙන්නේ. ඒ නිසා මේ දේ අරමුණු දෙන්න කලින් වයසට යන්න කලින් ලෙඩ වෙන්න කලින් අපි පුහුණු කළා කිව්වොත් අපිට ලෙඩ වෙන වෙලාවේදී මරණ වෙලාවේදී කලකොල වීමක් හිත නැතුව ආශ්‍රද ප්‍රසාරකින්ද යැවෙනව යනවා. ඒක නිසා මේ කාමුද ස්වාමීන් වහන්සේ කරගෙන සඳහන් කරන සහවලේ උකට පුළුවන් වෙලාවේදී මේ ආනාපානයේ තියෙන පුළුවන් සෑම පැතිකඩක්ම සෑම කිරියාවක්ම දැකලා කියලා උරුකල තියාගත්තොත් අන්තිමේ මරණ මොහොතදී අන්තිම ආනාපානය ඊයේ සමාධිය යුක්තව සතිය සමාධිය යුක්තව රැකගන්නවා. ඒකවල මරණ මොහොත පවා විතර කලකොල භාවයක් එන්නේ නැහැ. කලින් සූදානම් කරගත්ත දෙයකට යනවා කියලා. ඒ නිසා අපිට කරනවා හොඳින් ආනාපානය කරනවා හොඳින් මැරෙන්න. හොඳින් මැරෙන්න නම් ආනාපානය කල්ලුකට. ඒක නිසා ආනාපානදි කරන්නේ සම්මින්දර කියලා බලන්න. ඒක තමයි අර ඒ සම්පන්න ඒ සම්පන්න කිව්වෙන්නේ ඉතින් මෙතු ආකාරයෙන් දේවල් මේක පිටු කරගෙන තව දුරටත් ඒ ආනාපානයේ මේ විස්තර කරනවා කියන්නේ